ඒවා හැකි අවස්ථාවල දන් දීම එයත් Tamanගේ සසරට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඒ පරිත්‍යාගයන්ගෙන් කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්නට පුළුවන් වෙන්නේ අපට මේ ලෝක වශයෙන් පමණයි. අපි කොයිතරම් ආහාර පාන දුන්නත්, ගේ දොර ඉඩකඩම් සකසා දුන්නත්, ධන ධාන්‍ය ආදී දුන්නත්, අවශේෂ වස්තුන් දුන්නත් ඊළඟ භවයකට ඒවාහි 아무තු ප්‍රයෝජනයක් නැහැ. නමුත් යම් කෙනෙකුට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත ධර්මයේ අධර්මයේ පැහැදිලි කරලා දෙමින් මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතය අර්ථවත්ව පවත්වන්නට සුදුසු ධර්මානුධර්ම ප්‍රතිපදාව යම් කෙනෙක් ඊතා කෙටියෙන් හෝ පහදා දෙනවා නම් එය තනත්තාගේ මෙලව ජීවිතය අර්ථවත් කරගන්නට හේතු වෙනවා පරලොව ජීවිතය අර්ථවත් කරගන්නට හේතු වෙනවා සසර ගමනේ යහපත සුවය පිණිස හේතු වෙනවා අර කියන ලද ධන ධාන්‍ය, කෙත්වතු, ඉඩකඩම්, ගේදොර, යාන වාහන ආදී සියලු භෞතික සම්පත් Taman විසින්ම සම්පාදනය කරගන්නා ක්‍රමය ඒතනත්තා විසින් අවබෝධ කරගෙන ඒ ක්‍රමය පුහුණු කරලා සසර ගමන සුවපත් කරගන්නවා. ඒ වගේම මේ සියලු සසර දුකින් නිදහස් වෙලා නිවන් සුවය සාක්ෂාත් කරන්නට ඒ අයට මඟ සැලසෙනවා. මෙතරම් මහා යහපතක් සිද්ධ කරන්නට පුළුවන් ලෝකේ උසස්ම දාණය ධර්ම දානයයි ඒ නිසා අන් සියලු දානයන් පරයා ධර්ම දානය ශ්‍රේෂ්ඨ වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර ගමනේහි යම් කිසි කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා නම් එය ඊටාම දුර්ලභයි කරන ලද මහා පිංකම් වල බලයෙන් කරන ලද බොහෝ කුසල් දහම් වල බලයෙන් තමයි අපි මේ manussාත්ම භාවයක් ලබා ගන්න. නමුත් මේ ලැබුවා වූ manussාත්ම භාවයත් බොහෝ දෙනා අනාථව අසරණව ජීවත් වෙන ස්වභාවයක් ලෝකයේ තුල පෙනෙනවා. අනාතයි අසරණයි කියලා කියන්නේ පිහිටක් පිලිසරණක් නැතිව රැකවරණයක් නැතිව තමන්ට සුරක්ෂිත භාවයක් ආරක්ෂාවක් නැතිව ජීවත් වෙන ස්වභාවය. දැන් අපි ගම් වතුරෙන් එහෙම නැත්නම් මුහුදු ගොඩ ගැලීමෙන් එහෙමත් නැත්නම් නියඟයෙන් එහෙමත් නැත්නම් යුද්ධ කලකෝලාහල ආදීන් දුකටපත් වෙලා පිහිටක් පිලිසරණක් නැතුව දුක්ඛිත වුණු පිරිස අනාථ වූ පිරිසක් හැටියට සාමාන්‍යයෙන් ලෝකයා හඳුනා ගන්න. තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ කටයුතු කරගන්න ශක්තිය නැතුව දුබල වුණු පිරිස තමයි අනාථ වූ පිරිස හැටියට ලෝකයා හඳුනා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සෙක් හැටියට කන්න බොන්න තිබුණත්, අඳින්න පළඳින්න තිබුණත්, ඉන්න හිටින්න තිබුණත්, යාන වාහන තිබුණත්, අවශේෂ ධන සම්පත් තිබුණත් ඒ වගේම බලය, නිලය, හැකියාව, භෞතික සම්පත් ආදීන් ආඩ්‍යව තිබුණත් ඒතනත්තාගේ ජීවිතය මිනිස්සෙක් හැටියට සනාත වූ ජීවිතයක්ය පිහිට ඇති ජීවිතයක්ය කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද ඒ ධන ධාන්‍ය ගේ දොර ඉඩකඩම් වතු පිටි ආදී බොහෝ දේ තියෙද්දිත් පුද්ගලයාට බොහෝ දුක් පීඩා පැමිණෙන්නට පුළුවන්. බොහෝ අනතුරු සිදු වෙන්නට පුළුවන්. දැන් මේ දියණියන් මේ විදිහෙන් වසර දෙකකට ඉහතදී මිය පරලෝ ගියා. එතකොට ඒ දරුවාට ජීවත් වෙන්නට බොහෝ දේ මේ මව්පියන් විසින් ඥාතීන් විසින් සපයා දෙන්නට හැකියාව තියෙනවා. ඇය විසින් Tamanගේ ජීවිතේ පවත්වන්නට බොහෝ භෞතික සම්පත් උපයා සපයා ගන්නට හැකියාව තියෙනවා. නමුත් මේ ජීවිතයට පැමිණෙනා වූ යම් යම් විපත්වලදී තමන්ව සුරක්ෂිත කරගන්නට, තමන්ව ආරක්ෂා කරගන්නට, තමන්ට පිහිට කරගන්නට ඒ භෞතික සම්පත් කිසිවක් තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එතනදී Tamanට පිහිට පිණිස පවතින්නේ කුමක්ද? එතනදී Tamanට ආරක්ෂාව පිණිස පවතින්නේ කුමක්ද? එතනදී Tamanගේ මෙලොව පරලොව සුරක්ෂිතභාවය පිණිස පවතින්නේ කුමක්ද? අන්න ඒ මෙලව පරලොව දෙකටම පිහිට පිණිස යහපත පිණිස අර්ථය පිණිස පවතිනා වූ දේ බුදුරජාණන් වහන්සේ නාත කරන ධර්ම හැටියට දක්වලා තියෙනවා. ඒ කියන්නේ සත්වයාට පිහිට වෙන ධර්මතා ආරක්ෂාව පිණිස පවතින ධර්මතා යහපත පිණිස පවතින ධර්මතා අනාත නොවි රැකෙන්නට හේතු වෙන ධර්මතා එබඳු සම්පත්තියක් එබඳු ශක්තියක් යම් කෙනෙක් සතුව තියෙනවා නම් ඒතනත්තා මිය යන්නේ අනාතව නොවේ සනාතවයි පිහිටක් ඇතිවයි රැකවරණයක් ඇතිවයි සවියක් ඇතිවයි බලයක් ඇතුවයි මේ ශරීර කූඩුව එහෙම නැත්නම් මේ කය යම් හේතුවක් නිසා අහිමි වුණත් සාංශාරික වශයෙන් ඒ තනත්තා අනාථ වෙන්නේ නැහැ විනාශයට පැමිණෙන්නේ නැහැ. පින්නතුන් අහලා ඇති සමහර විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි එක්තරා වෙළඳ කණ්ඩායමක් වෙළඳ නායකයෙක් බඩු බාහිරාහදිය බොහෝ රැස් කරලා 700ක් Tamanගේ වෙළඳ කණ්ඩායම සමග නැවකට ගොඩ නැගිලා අර සියලු බඩු භාණ්ඩ ආදිය එහි පටවාගෙන විදේශ චාරිකාවකට පිටත් වුණා වෙළඳාමෙහි. දින ගණනාවක් මුහුද මැද චාරිකා කරද්දී හදිසියේ මතුවෙච්ච කුණාටු තත්වයක් නිසා නැව අබල දුබල තත්වයටපත් වුණා. ඒ වගේම නැවේ පහළ කොටස් විනාශ වුණා. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික මුහුදු වතුර නැව ඇතුළට කාන්දු වෙනවා. යට තට්ටු ටිකෙන් ටික මුහුදු වතුරෙන් ගිලී ගිහිල්ලා ඉහළම තට්ටුවේ සියලු දෙනාම එකතු වෙලා ඒ මේ අත දුවනවා මරණ භීතියෙන්. දැන් නැවේ හිටියත් මරණය ඒකාන්තයි මුහුදට පැන්නත් මරණය ඒකාන්තයි රැකවරණයක් නැහැ. ගැලවීමක් නැහැ. අනිවාර්යෙන් මරණය Taman වෙත පැමිණෙනවයි කියන බව දැනෙනකොට මරණ භීතියෙන් හැමදෙනාම තැතිගෙන දුවනවා, පනිනවා, ගෙවල් දොරවල් අඹදරුවන් සිහි කරලා අඳෝනා නගනවා, දෙවියන් සිහි කරනවා, පිහිට ඉල්ලනවා, යාඥා කරනවා. බොහෝ දෙනා මේ විදිහෙන් මරණ බයෙන් තැතිගෙන කෑකෝ ගහනවා. අර වෙළඳ නායකයා පමණක් එක්තැනක වාඩි වෙලා මුහුද දිහා බලාගෙන බොහොම නිසල්මන්ව සැහැල්ලු සිතින් ඉන්නවා. අර සියලු දෙනා මහනෝ ස්වාමීනි මේ හැම දෙනාම මරණ භීතියෙන් බියපත්ව තැතිගෙන දඟලද්දී ඔබතුමන්ට ඒ බඳු පීඩාවක් නැතුව ඉන්නේ කොහොමද? අර වෙළඳ නායකයා කියනවා මරණය කියන එක කාටත් සිදු වෙන්නට පුළුවන්. එය මේ මොහොතේ හෝ තවත් මොහොතක හෝ ජීවිතේ කවදා හෝ අපි වෙත පැමිණෙනවා. නමුත් මම ජීවත් වුණත් මට බියක් නැහැ. මම මිය ගියත් මට බියක් නැහැ. මට පිහිටක් තියෙනවා. මට රැකවරණයක් තියෙනවා. මට ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා මම නිර්භයව සැහැල්ලුවෙන් ඉන්නවා. මට උන්නත් යහපතයි, මලත් යහපතයි. ඒ නිසා මට ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. පස්සේ අර සියලු දෙනාම එක හඬින් ඉල්ලා හිටියා ස්වාමීනි අපටත් ඒ ආරක්ෂාව ලබා දෙන්නට බැරිද? අපිත් මේ මරණ දුකින් ගලවා ගන්නට බැරිද? අර වෙළඳ නායකයා කියනවා අන් අය මරණයෙන් මුදවා ගැනීමේ හැකියාවක් මට නැහැ. නමුත් මේ මා සතු ආරක්ෂාව අන් අයටත් ඕනනම් ලබන්නට පුළුවන්. ස්වාමීනි අපටත් ලැබිය හැකි දෙයක් නම් ඒ කුමක්ද කරුණා කරලා මිය යන්නට පෙර අපටත් එය ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. පස්සේ අර වෙළඳ නායකයා කියනවා මා සතු රැකවරණය මා සතු පිහිට අන් කිසිවක් නොවේ මේ නැව් නගින්නට මොහොතකට කලින් මම අසවල් ස්වාමින් වහන්සේ මුණ ගැහිලා පංචශීලයේ සමාදන් වුණා. මම එදා දැඩිසේ අදිෂ්ඨාන කොටගෙන දිවිහිමියෙන් මේ පංචශීලය ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයෙන් ගෞරවයෙන් සදහැ සිතින් මම පන්සිල් ගත්තා. ඒ පංචශීලය මේ දින ගණන මුළුල්ලේම මම නොකඩ කොට ආරක්ෂා කළා. ඒ පිහිටේ රැකවරණේ මට තියනවා ජීවත් වුණත් එය මට ලාභයක් මිය ගියත් එය මට ලාභයක් ඒ නිසා මේ ආරක්ෂාව තියෙන නිසායි මම නිර්භයව සැහැල්ලුවෙන් පවතින්නේ අර හැම දෙනාම ඉල්ලා හිටියා ස්වාමීනි අපි කෙරෙහි අනුකම්පා කරලා අපටත් ඒ ආරක්ෂාව ලබා දෙන්න. මුහුදේ හඬ වැඩි, රළ පහර වැඩි. ඒ නිසා 700ක් දෙනාට එකවර කතා කරන හඬ ඇහෙන්නේ නැහැ. ඒ නිසා සියය බැගින් මේ 700ක් දෙනා කොටස් වලට බෙදුවා. කොටස් වලට බෙදලා එක් සියක් දෙනෙකුට පංච සීලය සමාදන් කරවද්දී මුහුදු වතුර පතුල දක්වා ඉහළට මතුවෙලා දෙවැනි පිරිසට පන්සිල් සමාදන් කරනකොට දනහිස් දක්වා මුහුදු වතුර පිරීලා තුන්වෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරනකොට කලවා දක්වා මුහුදු වතුර පිරීලා හතරවෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරනකොට තුනටිය දක්වා මුහුදු වතුර පිරීලා පස්වෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරනකොට පපුව දක්වා මුහුදු වතුර පිරීලා හයවෙනි සියක් දෙනාට පන්සිල් සමාදන් කරනකොට ගෙල දක්වා වතුර පිරීලා හත්වෙනි සියක් දෙනා පන්සිල් සමාදන් වුණේ මුහුදු වතුර පෙවි පෙවි අමාරුවෙන් ශික්ෂාපද සජ්ජායනා කරලා මේ සිල්පද සමාදන් වුණේ සැනකින් මුහුදුපත් වෙලා සියලු දෙනාම අභාවයට ගියා. ඒ අවසාන මොහොතේ සමාදම් වෙච්ච සීලය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ඊතා අදිෂ්ඨාන පූර්වකව ගෞරවයෙන් ආරක්ෂා කිරීමේ කුසල විපාකය ඒ 700ක් දෙනාම මහේ සාක්‍ය දිව්‍ය විමානවල උත්පත්ති ලැබුවා. අර සියලු දෙනාට පන්සල් සමාදන් කරපු වෙළඳ නායකයා සියල්ලට අග්‍ර වූ ප්‍රභූ වූ මහේ සාක්‍ය දිව්‍ය විමානයක පහළ වුණා. ඊළඟට පළවෙනි වතාවට සිල් සමාදන් වෙච්ච පිරිස විනාඩි ගාණක් හරි වැඩිපුර සිල් රැක්කා. ඒ අය ඊට ආසන්නයේ දිව්‍ය විමාන සමූහයක පහළ වුණා. ඊළඟ පිරිස ඊට ටිකක් අඩු දිව්‍ය විමානවල ඊළඟ පිරිස ඊට ටිකක් අඩු දිව්‍ය විමානවල පහළ වෙමින් මේ 700ක් දෙනාම එක් භූමියක එහෙම නැත්නම් එක් අවකාශයක මහා දේවාත්ම භාවයන් ලැබුවා මහත් වූ දිව්‍ය සම්පත් ලැබුවා ඒ අය ආවර්ජනා කරලා බැලුවා මේ තරම් විශේෂ දේවාත්මයන් ලබන්නට අපි කළ කුසලය කුමක්ද? අවසාන මොහොතේ පන්සිල් සමාදන් වීමේ කුසලය. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් පන්සිල් සමාදන් වුණාට රකින්නට කාලයක් තිබුණේ නැහනේ. රකින්නට Taman හරියටම අවංකව මරණ මොහොත කියලා කියන්නේ බියජනක තැතිගත් අවස්ථාවක්. ඒ මොහොතේ අපි කතාවට කියනවානේ මැරෙන්න යන මිනිසයා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. ඒ වගේ මේ අය ජීවිතය ගැන කිසිම අපේක්ෂාවකින් තොරව මෙය පමණයි අපට පිහිට කියලා දැඩිව අදිෂ්ඨානයෙන් සදහැසිතින් ගෞරවයෙන් මෙය හදවතින්ම සරණ ගියා හදවතින්ම පිහිට කොට ගත්තා එහි මනවින් පිහිටියා ඒ කුසල විපාකයයි මේ ආකාරයෙන් විපාක දුන්නේ දින ගණනක් මාස ගණනක් වසර ගණනක් අවංකව පන්සිල් රැක්කොත් එහි පිහිට සත්වයාට කොතෙක් පවතීද මේ සියලු දෙනා තමන්ට සිද්ධ වුණු යහපත දැකලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා තථාගතයන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡanti සුග්ගතින් සත්පුරුෂයෝමයි ඇසුරු කරන්නට වටින්නේ සත්පුරුෂයන්ගේ ඇසුරම ශ්‍රේෂ්ඨයි සත්පුරුෂය ඇසුරු කිරීමෙන් ඒ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගෙන සත්වයා සුගතිගාමි වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. තථාගතයන් වහන්සේ සාදු හඬින් අනුමත කළා එය එසේමයි සත්පුරුෂයන්ගේ ඇසුර ශ්‍රේෂ්ඨයි සත්පුරුෂයන්ගේ ඇසුර වටිනවා ඒ සත්පුරුෂයන්ගේ ධහම දැනගෙන සත්වයා සුගතිගාමි වෙනවා පමණක් නොවේ මේ සසර දුකින් ඈතර වෙන්නටත් ඉඩ කඩ ලැබෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා එනිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි අනාතව වාසය කරන්නට එපා මේ කය ඕනෑම මොහොතක විනාශ වෙන්නට පුළුවන්. ඒක මහලු වියේදී කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නවා අපි අවුරුදු 80ක් ජීවත් වෙයි 90ක් ජීවත් වෙයි අපි මෙහෙම මේයි ඒ වෙනකොට මේ මේ වැඩ කොටස් අපි නිම කරනවා. එහෙම අපට අපේක්ෂාවක් තිබීම වරදක් නොවේ. මනුස්සව අපි හැම කෙනෙකුටම ජීවිතය පිළිබඳව යම් අපේක්ෂාවක් පවත්වා ගන්නට සිදු වෙනවා. කටයුතු සැලසුම් කිරීමේදී එය වරදක් නොවේ. නමුත් මේ සියලු අපේක්ෂාවන් වෙනස් වෙන්නට පුළුවන්. ජීවිතයේ ඕනෑම මොහොතක මරණය පැමිණෙන්නට පුළුවන් රෝග පීඩා පැමිණෙන්නට පුළුවන් දුක් විපත් පැමිණෙන්නට පුළුවන් එය මෙසේ මෙසේ සිදු වෙනවයි කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ මේ දියණිය වසර දෙකකට ඉහතදී මේ ආකාරයෙන් මියයි කියලා මේ මව්පියන් මේ ඥාතීන් කිසිදාක හිතන්නට නැතුව ඇති ඇයත් එසේ හිතන්නට නැතුව ඇති. නමුත් ජීවිතයකට එහෙම වෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් මේ භෞතික සම්පත් වෙනස් වෙන්නට පුළුවන්, නැසී යන්නට පුළුවන්. එහෙම නැසී යන්නට ඉඩකඩ තියෙන නිසාම අනාතව වාසය කරන්නට එපා සනාතව වාසය කරව යම් කිසි කෙනෙක් අනාතව වාසය කරනවා නම් ඒක මහා දුකක් ඒක මහා කනස්සල්ලක් ඒක මහා පීඩාවක් එනිසා මහණෙනි එසේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නැතුව සනාත වූ පිහිට පවතින රැකවරණේ පවතින සනාත වූ සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සමාජය තුල අපි දකිනවා එබඳු කුසල් දහමක් එබඳු පිහිටක් රැකවරණයක් නැති මිනිස්සු මේ ඊයේ පෙරේදා එක අම්මා කෙනෙක් වයස අවුරුදු 90 ගණනක් තාම ඇවිදින්නට පුළුවන් තාම දැස් පේනවා. ජීවත් වෙලා ඉන්න කාලය මුළුල්ලේම Taman සතු බොහෝ සම්පත් නිසා ඇයට මව්පියන්ගෙන් ලැබුණ බොහෝ සම්පත් ඒ සම්පත් නිසාම ඒවා ගැනම බැඳි බැඳි තදින් ඇලිලා ඇය ජීවිතය බොහෝම දුක්ඛිත තත්වයට පත් කරගත්තා එහෙම නැත්නම් නිරන්තරයෙන් ඒවා සමග පැටලි පැටලි අන් අය සමග අඩදබර කර කර මසුරුකමින් ජීවත් වෙන්නට උත්සාහ කළේ අඩුතරමින් Tamanගේ දරුවන්ට පවා ඒ සම්පත් බෙදා දෙද්දී ඒ අය සමග ගැටුම් ඇති කරගත්තා ඒ සම්පත් බෙදා දෙන්නට ගිහිල්ලා අවසානයේ බොහෝම වයෝවෘද්ධ වයසට පැමිණෙනකොට ඇයට වැටහෙනවා මේකකින්වත් වැඩක් නැහැ දිනක් අපිව මුණ ගැහෙන්නට ඇවිදින් අනේ හාමුදුරනේ මාව බේරගන්න මට පිහිට වෙන්න කියලා කඳුළු සලමින් අපි ඉදිරියේ කියා හිටියා පස්සේ මම ඇහුවා මොකක්ද අම්මට තියෙන ගැටලුව අනේ හාමුදුරනේ මගේ ඔළුව පුපුරන්න එනවා වගේ. මගේ ඔළුවේ මහා කුණු ගොඩක් තියෙන්නේ. මට මේවා අමතක කරන්න බෑ. ජීවිත කාලෙම එක් එක්කෙනා සමග ගැටිච්චා එක එක දේවල් කරගත්තුවා නොයෙක් දේවල් මට මතක් වෙනවා මේව අමතක කරන්න බෑ මේක මහා කුණු ගොඩක් අනේ හාමුදුරනේ මම මැරෙන්න බයයි මං අපාය යන්න බයයි නෑ නෑ මං අපාය යන්නේ නෑ නෑ මං ඉක්මනට මැරෙන්නේ ඇයම යෝජනා කරනවා ඇයම ප්‍රකාශ කරනවා. අනේ හාමුදුරනේ මං ඉක්මනින් මැරෙයිද? මං අපායේ යයිද? මං ගොඩක් පින් කරලා තියෙනවා. මෙච්චර මෙච්චර මං දන් දීලා තියෙනවා. මෙහෙම කටින පින්කම් වලට සහභාගී වෙලා තියෙනවා. ඒත් මං අපායේ යයිද? මගේ ඔළුව කොහොමද සුද්ධ කරගන්නේ? මෙහෙම නොනවත්වා ඈ විසින් ප්‍රකාශ කරමින් හඬා වැළපෙනවා. හාමුදුරනේ මට පිහිටක් වෙන්න යමක් කියන්න. ඇයි මෙහෙම වෙන්නේ? අනාතව වාසය කිරීමේ දුක්ඛය Tamanගේ ජීවිතේ රැකවරණයක් පිහිටක් පිලිසරණක් නැතිකමෙන් සත්වයෝ ඒ ආකාරයෙන් දුක් විඳිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනාථව වාසය කිරීම මහ දුකක් මහ වේදනාවක් මහ පීඩාවක් මහ බියක් ඒ නිසා ජීවිතයේ භෞතික සම්පත් රාශි කරනවා සේම මෙලව පරලව සුරක්ෂිත වෙන නාත කරන ධර්මයන් පුරුදු පුහුණු කළ යුතුයි මහණෙනි සත්වයාට පිහිට පිණිස පවතින සත්වයාට රැකවරණය පිණිස පවතින සත්වයාගේ અભිවෘද්ධිය පිණිස පවතින ඕනෑම අනතුරකදී Tamanට සුරක්ෂිත බව පිණිස පවතින නාත කරන ධර්ම 10ක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ ඒ කරුණු එකින් එක පැහැදිලි කරනවා මේ සූත්‍රයේදී මේ සූත්‍රය අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙන පළමුවෙනි නාථකරණ සූත්‍රයේහි මෙසේ කරුණු 10ක් දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුද්ගලයෙකුගේ මෙලව පරලව සුරක්ෂිත බව පිණිස හේතු වෙන. පළමුවෙන්න තමයි සිල්වත් බව පුද්ගලයාට නාථකරණ ධර්මයක්. අනාත නොවි විනාශ නොවි අවාසනාවන්ත ජීවිතයකට මුහුණ පාන්නේ නැතුව දුක් විඳින්නේ නැතුව සැනසීමෙන් ජීවත් වෙන්නටත් සැනසීමෙන් මිය යන්නටත් සත්වයාට පිහිට පිනිස පවතිනවා රැකවරණයක් වෙනවා ආරක්ෂාවක් වෙනවා සුරක්ෂිත බවක් වෙනවා සිල්වත් බව ඒ නිසායි අර නාවිකයා එහෙම නැත්නම් අර වෙළඳ නායකයා අර සියලු දෙනා මරණ භීතියෙන් තැතිගෙන පීඩා විඳිද්දී එතුමන් බොහොම සැහැල්ලුවෙන් සුවසේ මුහුද දෙස බලාගෙන මට ජීවත් වුණත් යහපතක් මට මිය ගියත් යහපතක් උන්නත් මලත් මගේ ජීවිතයට අනතුරක් නැහැ අයහපතක් නැහැ විපතක් නැහැ අනර්ථයක් නැහැ මගේ ජීවිතේ සුරක්ෂිතයි කියලා සැහැල්ලුවෙන් පවතින්නට පුළුවන් උනේ මේ සිල්වත් බව නැමැති නාථකරණ ධර්මය Taman සතුව පැවතුණු නිසායි. මිනිස්සෙක් වශයෙන් බෞද්ධයෙක් වශයෙන් අපි නිරන්තරයෙන් පංචශීලයේ සමාදන් වුණත් එය නොවේයි වැදගත් වෙන්නේ ඒ සමාදන් වෙන පංචශීලය අපි කොතෙක් දුරට ගෞරවයෙන් ආරක්ෂා කරනවද ඒ තුල අපි කොතෙක් දුරට මනවින් පිහිටා සිටිනවද ඒ පිහිටා සිටින සිටින පමණට Tamanගේ ජීවිතයට සුරක්ෂිත බවක් දැනෙනවා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන යෙදෙන තරමට Tamanගේ ජීවිතයට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා ඊයේ දවසේ අපි කෑගල්ල ප්‍රදේශයේ ධර්ම දේශනා කිහිපයකට සම්බන්ධ වුණා. එතනදී ඒක මැදිවියේ මහත්මයෙක් සිහිපත් කරනවා හාමුදුරනේ මේ ධර්මය ඇසුරු කරන්න ඇසුරු කරන්න මේ ධර්මයේ වටහා ගන්න වටහා ගන්න ඒ ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතේ පුහුණු කරන්න පුහුණු කරන්න හාමුදුරනේ ජීවිතේ මෙතෙක් තිබිච්ච බය තැති ගැනීම සැකසංකා බොහෝ දේවල් දුර හරිම සැහැල්ලුවක් දැනෙනවා හරිම සුවයක් දැනෙනවා. හරිම පහසුවක් දැනෙනවා. මම එවලෙත් සිහිපත් කළා ඒක සැබෑවක්මයි යම් කෙනෙකුට මේ දහම මනවින් පුහුණු කරන්නට පුළුවන් ඒ වචනවලට සීමා කරන්නේ නැතිව, එය අවශේෂ වාක්‍යවලට සීමා කරන්නේ නැතිව, එය බෝඩ් කෑලි සීමා කරන්නේ නැතිව එය Taman හුවා දක්වන්නට සීමා කරන්නේ නැතුව යම් කෙනෙකුට අවංකව මේ ධහම තුල පවතින්නට පුළුවන් නම් ටිකෙන් ටික හරේ මේ පංචශීලාදී ප්‍රතිපදාවන් ජීවිතේ පුහුණු කරන්නට පුළුවන් නම් භය තැතිගැන්ම අනාරක්ෂිත බව දුර වෙලා Tamanගේ ජීවිතය මෙලොව පරලොව දෙලොවින්ම සුරක්ෂිත බවක් සැහැල්ලුවක් සැනසීමක් ඇති වෙන්නට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් බව නාථකරණ ධර්මයක්. ඕනෑම මොහොතක හදිසියේ අපි වෙත මරණය පැමුණුනත් ඒ තමන්ගේ සීලය ආවර්ජනා කරද්දී තමන්ට ලොකු මානසික ශක්තියක් ඇති වෙනවා ඒ ශක්තිමත් වූ මනසින් කෙනෙක් මේ යනවා නම් ඊතා සුවිශේෂ ශක්තිමත් ආත්ම භාවයක ඒ තැනත්තා ජනිත වෙනවා එය මේ භවයේ පැවැත් වූ තැන් පටන් මේ භවයේ නැවැත් වූ තැන් පටන් ඉදිරි පාරමිතා සම්පාදනය කරගෙන නිවන තෙක් අකණ්ඩව යන ගමනට අපට ලොකු සවියක් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අනාතව වාසය කරන්න එපා. එය මහ දුකක්. සනාතව වාසය කරන්න. ඒ සනාත වීමේ නාත කරන ධර්ම 10ක් තියෙනවා. ඒන් පළමුවෙන්න තමයි සීලවන්ත භාවය. දෙවැනි එක තමයි බහුශ්‍රත භාවය. බහුසුත භාවය කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳව බොහෝ අහලා දැන ඉගෙනගෙන තියෙනවා. බාහිර විෂය ධාරාවන් පිළිබඳව ඇති දැනුමත් එක්තරා බහුශෘත භාවයක් තමයි. නමුත් ඒවා Tamanට සසර ගමනේ එතරම් පිහිට පිනිස පවතින්නේ ජීවිතය පවත්වා ගන්නට ඒවා පිහිට වෙනවා. භාෂා දැනුම, විෂය දැනුම අපට ජීවිතේ පවත්වා ගන්නට පිහිට වෙනවා. හැබැයි ජීවිතේ විනාශ වෙන මොහොතකදී ජීවිතයට අනතුරු පැමිණෙන මොහොතකදී ඒ භාෂා දැනුම, විෂය දැනුම පමණක් අපට පිහිට පිනිස පවතින්නේ නැහැ. එය දිවි පවත්වන්නට පිහිට වෙන්නාseම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කළ මේ සද්ධර්මයේ පිළිබඳව අසා පළපුරුදු දැනුවත් භාවයේ තියනවා නම් එය පුද්ගලයාට ජීවත් වෙන අවස්ථාවෙත් පිහිට පිණිස පවතිනවා මිය පරලොව යන අවස්ථාවෙත් පිහිට පිණිස පවතිනවා රෝග පීඩා ඕනෑම දෙයක් වැළඳෙන මොහොතක පිහිට පිණිස පවතිනවා 1998 වර්ෂයේ අපේ ශ්‍රයක් පහන් වෙන තෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අරියවංශ සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනාවක් කළා. මේ ධර්ම දේශනාව නිම වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච කායික වෙහෙස නිසාත් ඒ වගේම තෙහෙට්ටුව නිසා මම හොඳටම රෝගී වුණා. උණ ගැනිලා එදා පහුවදා රාත්‍රියේ මහර උණ ගැනිලා කොහොමවත් ඉවසන්නට බැරි තරම් මහා පීඩාවක් ගතට දැනෙනවා. මුළු ඇඟම පොඩි කරන්න වගේ නිදාගන්න නිින්ද යන්නෙත් නැහැ නැගිටලා ඉන්නත් බෑ වාඩි වෙලා ඉන්නත් බෑ හාන්සි වෙලා ඉන්නත් බෑ මොන විදිහකටවත් පවතින්න බැරි මහා පීඩාවක්. ඔළුව ඇතුලෙන් පුපුරන්න තරම් කැක්කමක් එනවා. ඒ මොහොතේ කොහොමවත් නිින්ද යන්නේ නැහැ. ඒ අවස්ථාවේ අපේ රේරුකාණේ චන්දුවිමල මහානායක හාමුදුරුවෝ සම්පාදනය කරලා තියෙනවා චත්තාලීසාකාර මහා විපස්සනාව කියලා 40 ආකාරයකින් මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි. අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අග ආබාධ ආදී වශයෙන් 40 ආකාරයකින් මේ කය මෙනෙහි කරන හැටි. එච්චර සිහි කරන්නට තරම් මට සිහි කල්පනාවක් ඒ මොහොතේ නැහැ. ඒ තරම්ම පීඩාකාරී. නමුත් අර වචන ටික නැවත නැවත ඉහළට පහළට ඉහළට පහළට සජ්ජායනා කරමින් ඉන්නකොට අර වේදනාව යටපත් වෙලා නිින්ද ආපහු අවදි වෙනවා. ආපහු මම ඒකම සජ්ජායනා කරනවා. ආපහු නිින්ද යනවා. අන්තිමට මම නිින්දෙනුත් ඒකම කියවනවා. හීනෙනුත් මම ඒකම කියනවා. එදා රාත්‍රී එළි වෙන තෙක් තව කෙනෙකුට අවදි කරන්නේ නැතුව ඒ පීඩාව සමනය කරගෙන මට මගේ කුටියට වෙලා යන්තම් එළි වෙනකන් කාලය ගෙවා ගන්න ඒක නැවත නැවත ඉහළට පහළට මෙනෙහි කිරීම පවා උපකාර වුණා. එදා රාත්‍රියේ මට හිතුණා මිනිස්සෙක් හැටියට Tamanගේ ජීවිතේ පුරුදු පුහුණු කරගත්තු කරගත්තු යම් කුසලයක් යම් භාවනාවක් යම් ප්‍රතිපදාවක් නැවත නැවත සිහි කරන්නට සුදුසු යම් දහමක් නොතිබුණොත් මිනිසුන් රෝග පීඩා පැමිණෙනකොට ඒ බඳු අවස්ථාවකදී මොන තරම් අසරණ වෙන්නට පුළුවන්ද ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාථව වාසය කිරීම මහා දුකක් සනාථව වාසය කරන්නට නම් මේ නාථකරණ ධර්මයන්ගෙන් යමක් දැන හඳුනාගෙන පුහුණු කරගත යුතුය. බහුශ්‍රృత භාවයයි කියන්නේ ඒ ආකාරයෙන් තථාගතයන් වහන්සේ දෙසූ දහම පිළිබඳව දැන හඳුනාගෙන පුහුණු කිරීම. නිකම්ම නිකන් දැනගෙන ඉඳීම විතරක්ම බහුශ්‍රృత භාවය නෙමෙයි. ඒ දන්නා දේ ටික ටික හරි පුහුණු කරනවා නම් ඒක තමයි හැබැයි බහුශ්‍රත භාවය. එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරුව වෙත පැමිණිලා අහනවා ස්වාමීනි බහුශ්‍රතයි බහුශ්‍රතයි කියලා කියනවා. කොච්චර දැනගත්තාමද කෙනෙක් බහුශ්‍රත වෙන්නේ? ඇයි මේකේ පරක්තරක් නැහැනේ මේ ධහමේ? කොච්චර දැනගන්න ඕනද කෙනෙක් බහුශ්‍රත වෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි එක ගාතාවක් දැන ගැනීමත් ඇති බහුශ්‍රත වෙන්න හැබැයි ඒ දැනගත්තු දේ හරියට පුහුණු කරන්න ඕනේ. Taman දැනගෙන තියෙන එක ගාතාව නම් ඒත් ඇති ඒක ගාතාව හරි දැනගෙන හරියට පුහුණු කරනවා නම් ඒ තනත්තා සැබවින්ම මාගේ ශාසනයේ බහුශ්‍රුතෙක් වෙනවයි කියලා දේශනා කළා. එවනම් මේ දැනගැනීමේ අර්ථ කුමක්ද? එය පුහුණු කිරීම සඳහායි. පුහුණු කරන්නේ නැතිනම් බොහෝ දැනගත්තත් එහි ඇති අර්ථයක් නැහැ පළක් නැහැ. ඒ නිසා ඒ බහුශ්‍රුත භාවය Tamanගේ ජීවිතයේ පිහිට පිණිස පවතින්නේ ටිකෙන් ටික හරි පුරුදු පුහුණු කරන පමණට එපමණට එපමණට ඒ තනත්තා සනාත වූ පිහිටක් ඇති රැකවරණයක් ඇති සුරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රයන් ඇති බව. ජීවිතේ මිත්‍රයන් ඕනෑ තරම් අපට ඉන්නට පුළුවන්. පණට පණ දෙන්නට ජීවිතයට ජීවිතය දෙන්නට මැරෙන්න වුණත් අපි සමග එකට යන්නට සූදානම් වෙන මිතුරන් ජීවිතේ ලැබීම ඒ තරම් දුර්ලභ නෑ. එහෙම මිත්‍රයෝ අපි කොයි කාටත් ඉන්නට පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රත්වය ලෝකයේ දුර්ලභයි. මොකක්ද කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ? වරදින් වළක්වාගෙන යහපතෙහි යොදවන්නට පුළුවන් මිත්‍රයෝ වරදක් කරනවා නම් අයහපතකට යොමු වෙනවා නම් එයින් වළක්වාගෙන වරදින් වළක්වා ගන්න උත්සාහ කළාට පුද්ගලයා හැම විටම වරද වරද හැටියට තේරුම් අරගෙන රැකෙන්නට සූදානම් නැහැ. අපිට සමහර විට වරද පෙන්නකොට අපිම එය නිවැරදි දෙයක් හැටියට තහවුරු කරන්න උත්සාහ කරනවා. කල්යාණ මිත්‍රයාගේ තියෙන දක්ෂතාවය තමයි උපක්‍රමශීලීව අවස්ථාවෝචිතව සුදුසු ආකාරයෙන් අපේ මනසට ඒ වරද වරද හැටියට පෙන්වා දීලා ඒන් ගොඩ ගන්නටත් යහපතෙහි යොදවන්නටත් කල්යාණ මිත්‍රයා උපක්‍රමශීලී වෙනවා. එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා ස්වාමීනි හරි පුදුමයි මට හිතෙනවා මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන්ගේ අසුර නිසායි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම කියන්න එපා ආනන්ද. එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් නෙවෙයි ආනන්ද. මේ මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයින් නිසායි. ඒ පළමුවැනි කල්යාණ මිත්‍රයා තමයි තථාගතයන් වහන්සේ. දෙවියන් සහිත ලෝකයා වරදින් මුදවාගෙන යහපතෙහි පිහිටවන්නට උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ පිරූ පාරමී ධම්මැතුව වෙහෙසෙන්නේ කැපවෙන්නේ ලෝක සත්වයින් දුකෙන් මුදවලා සුවපත් කරන්නට අයහපතින් වළක්වලා යහපතෙහි යොදවන්නට ඒ නිසා තථාගතයන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට කල්යාණ මිත්‍රය ඊළඟට මහ රහතන් වහන්සේලා ඊළඟට අවශේෂ රහතන් වහන්සේලා ඊළඟට අනාගාමී සකෘදාගාමී සෝවාන් ආදී ආර්ය උතුමන් වහන්සේලා ඊළඟට සිල්වත් ගුණවත් පතඥ භික්ෂූන් වහන්සේලා ඉන් අනතුරුව පාපෙන් වළක්වාගෙන සුචරිතෙහි යෙදිය හැකි මව්පිය ගුරුවර දූදරු ඥාති හිතමිත්‍රාදී ඕනෑම කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්නට පුළුවන් මේ ಗುಣ දෙකෙන් සමන්විතන කුමක්ද ಗುಣ දෙක පව්කම් වලින් වළක්වලා යහපතෙහි යොදවන්නට සමර්ථන තමන් පව්කම් වලින් වැළකීලා ගුණෙහි යෙදෙනවා අන් අය පව්කම් වලින් වළක්වලා ಗುಣධහමෙහි යොදන්නට සමත් වෙනවා. මේ කියන ලද ගුණාංග දෙකෙන් යුක්ත වූ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි. එබඳු කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබෙනවා නම් එය මහා වාසනාවක්. එය නාතකරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මිත්‍රයෙක් හිටියා බොහෝ පව්කම් කරමින් ඒ තනත්තා මේ අන්නට ආසන්න අවස්ථාවේදී සරියුත් හාමුදුරුව දකින්නට ඕනේ කියලා පණිවිඩයක් යවනවා. සරියුත් හාමුදුරුව පැමිණෙනවා. උන්වහන්සේ දකිනවා මේ තනත්තා කරගත්තු පාප ධර්ම නිසා ඔහු නිරයේ උපදින්නට નિયમિતයි. මේ තනත්තා මෙතනින් ගලවා ගන්නේ කොහොමද කියලා සරියුත් හාමුදුරුව උපක්‍රමශීලීව නිරේ උපදිනවාට වඩා പ്രേත ලෝකයේ උපදීමේ තියෙන වාසනාව වටිනාකම සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඊට පස්සේ අර තනත්තාගේ මනස പ്രേත ලෝකය ගැන බැඳෙනවා. ඊට පස්සේ പ്രേත ලෝකයේ පවතින දුක් පීඩා සිහිපත් කරලා යක්ෂාත්ම භාවයක ඉපදීමේ වටිනාකම කියා දෙනවා. එතකොට එතන බැඳෙනවා. යක්ෂාත්මේ ඉපදෙනවාට වඩා දේවාත්මයක උත්පත්තිය ලැබීමේ වටිනාකම පැහැදිලි කරලා දෙනවා. එතකොට එතන බැඳෙනවා. මෙහෙම මෙහෙම ටිකෙන් ටික ටිකෙන් ටික ඒ තනත්තාගේ අර අනාහත වූ මනස සනාත තත්වයට පත් කරමින් ඉහළට ඉහළට අරගෙන ඉහළ දෙව්තලයක පිහිටවා ඒ තනත්තාගේ ජීවිතය සුරක්ෂිත කරන්නට උන්වහන්සේ කටයුතු කළා. එහෙම කරන්නට පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර පැවතුනොත් විතරයි. කල්යාණ මිත්‍ර ඇසුරක් නැති වුනොත් මරණ මොහොතේදී රෝග පීඩා ඇති වුණු මොහොතේදී අපට පිළිසරණක් Taman තුලින් ඇති කරගෙන නැතිනම් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර හෝ තියෙනවා නම් ඒ තනත්තා අපිව සුරක්ෂිත කරගන්නට යම් පමණකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අනුන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීම නොවේ. Tamanගේ ජීවිතේ Taman සුරක්ෂිත කරගන්නට ජීවත් වෙන කාලවකවානුව තුල කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ ඇසුර ලබමින් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළින් Tamanගේ ජීවිතය සනාත කරගන්නට සුරක්ෂිත කරගන්නට උත්සාහ කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට හතරවෙනි නාථකරණ ධර්මයේ තමයි සුවච භාවය. සුවච භාවය කියලා කියන්නේ වැඩිහිටියන්ගේ නුවණැත්තන්ගේ උපදෙස් අවවාද ගෞරවයෙන් පිළිගන්නා ස්වභාවය. මව්පියන්ගේ උපදේශය, වැඩිහිටියන්ගේ උපදේශය, ධර්මානුකූලව ජීවත් වෙන පැවිද්දන්ගේ උපදේශය මේ විදිහට ගරු කළ යුතු නුවණැති සත්පුරුෂයින්ගේ, කල්යාණ මිත්‍ර ගුණ උතුමන්ගේ අවවාද අනුශාසනා ගෞරවයෙන් පිළිගෙන සුවච කීකරුව එහි හික්මෙන්නා වූ ස්වභාවය මිනිස්යාට මෙලව පරලව සුරක්ෂිත වෙන එක් නාතකරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ සුවච බව යම් කෙනෙකුට තියෙනවා නම් ඒ තනත්තා වැඩිහිටියන්ගේ, ගුණ උතුමන්ගේ, ප්‍රඥාවන්තයින්ගේ, බුදුපසේ බුදු මහරහතන් වහන්සේගේ දහම අහලා, අනුශාසනාව අහලා ඒවා ප්‍රතික්ෂේප නොකොට සුවච කීකරුව එහි පිහිටා පුහුණු වෙලා මෙලොව පරලොව සුරක්ෂිත කරගන්නවා. ඒ නිසා සුවච බව නාථකරණ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්වෙනි කාරණේ තමයි තමන්ගේත් අනුන්ගේත් කටයුතු වල දක්ෂභාවය සක්කෝ කරණීය මෙත්ත සූත්‍රයේ මුලටම දක්වනවා ඒ නිර්වාණ පදය වූ ශාන්තියට පැමිණෙන්නට යමක් කැමතිනම් යම්කිසි කෙනෙක් කැමතිනම් ඒතනත්තා විසින් මේ ಗುಣ පුහුණු කළ යුතුයි. පළමුවෙනි එක තමයි සක්කෝ දක්ෂයෙක් වෙන්න ඕන. තමන්ගේ කටයුතු වලත් අනුන්ගේ කටයුතු වල. තමන්ගේ කටයුතු වල දක්ෂ නොවුනොත් අලසකමින් ඒතනත්තා මෙලොවින් පිරිහෙනවා. මේ ලෝකේ තමන්ගේ කටයුතු කරගන්නවා දක්ෂ නොවේ නම් මනස පුහුණු කිරීම පිළිබඳව ඒතනත්තා දක්ෂයෙක් වෙයි කියලා අදහස් කරන්නට බෑ. අනුන්ගේ කටයුතු, Tamanගේ හිතවතුන්ගේ මිත්‍රයින්ගේ ඥාතීන්ගේ කටයුතු කරන්නට දක්ෂ නොවේ නම් Tamanගේ යුතුයකම් කොටස මැනවින් ඉටු කරන්නට සමත් වෙන්නේ හැම විටම අඩදබර ගැටුම් ඇති කරගන්නවා. ඒ නිසා මේ තනත්තා පරිහානියටපත් වෙනවා. Tamanගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න නම් පුද්ගලයා Taman කරන කටයුතුත් අනුන් පිළිබඳව කටයුතුත් මැනවින් සොයා බලා යුතුයකම් ඉටු කරන්නට ශක්තිමත් දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕන. එහෙම දක්ෂතාවයන් නැති හැම විටම සැඟවෙන්න, හැකිලෙන්න, යටපත් වෙන්න යටත් වෙන්න බැගෑපත් වෙන්නට හීන දීන වෙන්නට සිද්ධ වෙනවා ඒබඳු පුද්ගලයා සාංශාරික වශයෙන් තබා මේ ලෝක වශයෙන්වත් නැගී හිටින්නට සුරක්ෂිත භාවයක් ඇති කරගන්න සමත් වෙන්නේ. ඒ නිසා Tamangeet අනුන්ගේත් කටයුතු වල දක්ෂභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාථකරණ ධර්මයක් හැටියට. ඊළඟට හයවෙනි කාරණේ තමයි දහමට කැමැති බව සහ ඒ දහම අන් අයටත් පහදා දෙන ස්වභාවය. Taman ධර්මයට කැමතිනම් පමණයි ඒ තැනැත්තාට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට පුළුවන් වෙන්නේ. ඒ තමන් දන්නා දහම අන් අයට කියා දෙන කියා දෙන පමණට තමයි තමන්ගේ මනස තුලේ දහම් මඟ ප්‍රගුණ වෙන්නේ. පින්නතුනේ අනිත් අයට දහම් කරුණු කියා දෙන්නට දරන උත්සාහයේදීම බොහෝ දහම් කරුණු අපේ මනසට ගැඹුරට ගැඹුරට වැටහිච්ච අවස්ථා ජීවිතයේ බොහෝ අවස්ථාවල පවතිනවා. ඒ නිසා මේ ධහම වටහා ගන්නට ප්‍රත්‍යක්ෂ කර ගන්නට වටිනා ක්‍රමයක් තමයි Taman ධහම ගැන ගෞරව සංප්‍රයුක්ත ස්වභාවයත් අන් අයට ඒ දහම ටිකෙන් ටික පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වීම. ඒ නිසා දහමෙහි ගරු කරන ස්වභාවය සහ අන් අයට ගෞරවයෙන් දහම පහදා දෙන ස්වභාවය එක්තරා නාථකරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හත්වෙනි කාරණය තමයි කෙලස් තවන වීරය පව්කම් වලින් වළකින්නට කුසල් දහම් වඩවන්නට පුද්ගලයා සතුව පවතින වීරය උත්සාහය කායික මානසික කැපවීම තමන්ගේ මනසේ පහළ වෙන ද්වේෂය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය, මමත්වය ආදී පාප ධර්මයන් ඇතම් කෙනෙකුට තේරෙනවා හාමුදුරනේ මගේ මනසේ මාන්නය හරියට තියෙනවා මට හරියට තරහ යනවා අඩු කරගන්න ඕනේ කියලා තේරෙනවා නමුත් මේක කරගන්න බෑ එහෙම කරගන්න බැරි නම් ඒතනත්තා දන දනම අනාථ වෙනවා. දන දනම අනාරක්ෂිත වෙනවා. ඒ මානසික දුබලතාවය නිසා මෙලොව පරලොව පරිහානියටපත් වෙනවා. නිසා Tamanගේ මනසේ පාප ධර්මයන් හඳුනාගෙන ඒවා මැඩපැවැත්විය හැකි ස්වභාවය, ඒවා දුරු කළ හැකි ස්වභාවය ඒ වගේම මනසේ උපදවාගත් කුසල් දහම් දියුණු කරගන්නටත් යලි යලි කුසල් දහම් සම්පාදනය කරන්නටත් ඇති හැකියාව. ඒ සඳහා පවතින කායික මානසික උත්සාහය වීරය මෙලව පරලොව පිහිට පිණිස පවතින නාථකරණ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හත්වෙනි කාරණය තමයි ලද දෙයින් සතුටු වෙන්නට පුළුවන් ස්වභාවය. ඒ කියන්නේ අපිට ඉතින් ওই හොඳටම ඇති කියලා කිසිම උත්සාහයක් වීරයක් උපදවන්නට හරිහම්බ කරන්නට වීරයක් නැතුව අලසව ඉන්න එක නෙමෙයි. අද රුපියල් දහසක් උපයන තැනැත්තා හෙට දසදහසක් උපයන්නට උත්සාහ කරනවා නම් එය උත්හාන වීරයයි. අධාර්මිකව නොවි ධාර්මිකව Tamanටත් අනුන්ටත් අනතුරු නොවේ ඒ ආකාරයෙන් උපයන්නට උත්සාහ කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. අද දසදහසක් උපයන කෙනා හෙට ලක්ෂයක් උපයන්නට වීරය කරනවා නම් ඒ ශ්‍රේෂ්ඨයි. Tamanටත් අනුන්ටත් හානි නොවි. හැබැයි ඒ උපයන්නට වීරය කළාට කමක් නැහැ. උපයා ගත්තට කමක් නැහැ. ඒ උපයන දෙයින් සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕන. සමහර කෙනෙක් නැවත නැවත උපයන්නට උත්සාහ කරනවා. හැබැයි කොච්චර ඉපයුවත් කොච්චර ලැබුණත් තෘප්තිමත් වෙන්නේ හැමදාම ඌනව. හැමදාම මදි. හැමදාම අනාතව. හැමදාම දුක්ඛිතව. හැමදාම දුප්පත්ව ජීවත් වෙනවා. නමුත් බොහෝ ධනස්කන්ධයක් තියෙනවා. අපේ රේරුකාණි චන්දවිමල මහානායක හාමුදුරුව සඳහන් කරනවා එක් අවස්ථාවක මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම පෝසතා මමයි කියලා. මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම දුප්පතාත් මමයි කියලා. ඇයි ඒ? ලොකුම පොහොසතා කියන්නේ මේ ලෝකේ කොච්චර ධන කුවේරය වුණත් අපි හිතමු ලෝකේ වසරකට සැරයක් ප්‍රධාන ධනවතා හැටියට යම් කෙනෙක් නම් කෙරෙනවා. නමුත් ඒතනත්තා තෘප්තිමත් නැහැ. හැමතිස්සෙම අන්න අය අභිබවා ඊළඟ අවුරුද්දෙත් ප්‍රධාන තැනට එන්න තව මදි තව මදි කියලා එකතු කරනවා. යමක් මදි නම් ඒ තැනත්තා පිරිලා නැහැ. පිරිලා නැත්තම් පොහොසතෙක් කියන්න බෑ. එහෙනම් තවත් ඒ තැනත්තා ඌන පුද්ගලයෙක්. රේරුකාණ නායක හාමුදුරුව සඳහන් කරන්නේ මට හිතනවා මම මේ ලෝකේ ඉන්න ලොකුම පෝසතා කියලා. ඇයි මට තව කිසිවක්ම අවශ්‍ය මේ ලැබිච්ච ටිකෙන් හොඳට මම තෘප්තිමත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ තෘප්තිමත්ව ජීවත් වුණා. ඒ නිසා ලෝකේ ලොකුම පොහසතා. මට හිතෙනවා මේ ලෝකේ ලොකුම දුප්පතා මමයි කියලා උන්වහන්සේ කියනවා. ඇයි ඕනම දුප්පතෙක් කියලා කිව්වට හිඟන මිනිස්සෙකුට යාචකයෙකුට උනත් Tamanගේ ඔලොගුවයි හැරමිටියයි හරි Tamanගේ කියලා අල්ලගෙන තියෙනවා. හිඟමන් යදින භාජනය හරි Tamanගේ කියලා අල්ලගෙන තියෙනවා. Tamanගේ කියලා අල්ලාගත්තු මොනවා හරි Taman සතුව තියනනම් ඒ තනත්තා නැති කෙනෙක් නෙමෙයි මොනවා හරි තියෙන කෙනෙක්. නායක හඳුරෝ කියනවා මම මේ ලෝකේ කිසිවක්ම මගේ කියලා අල්ලාගෙන නැති නිසා මට කිසිවක්ම නැහැ. ඒ නිසා මම මේ ලෝකේ ඉන්න ලොකුම දුප්පතා කියලා මට හිතෙනවා. කොයිතරම් ගැඹුරු දර්ශනයක්ද. එබඳු දැක්මක් ඇතුව යමෙක් කටයුතු කරනවාද ඒ තනත්තා සනාත වූ පුද්ගලයෙක් අනාතව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ආර්ය ධර්මයේ තුලින් සනාත වෙන පුද්ගලයෙ. ඒ විදිහට Tamanගේ ජීවිතය පිළිබඳව භෞතික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් තෘප්තිමත් වෙලා යම් කෙනෙකුට ජීවත් වෙන්නට පුළුවන් නම් විශේෂයෙන් භෞතික සම්පත් වලින් ලදලද පමණින් සතුටු වෙමින් නැවත නැවත උපයන්නට උත්සාහ කිරීම වරදක් නෙමේ ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා තමන් සැප විඳලා අමුදරුවන් පෝෂණය කරගෙන කුසල් දහම් කරගෙන මෙලවට පරලොවට වැඩදායකව ඒ සම්පත් යොදමින් තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් නම් එය මෙලව පරලව අභිවෘද්ධියට හේතු වෙන නාථකරණ ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට නවවෙනි කාරණය තමයි සිහියෙන් යුක්ත වීම. සිහිය සියලු කුසල් දහම් වලට මූලික වෙනවා. සතිපට්ඨානය බුදුහාමුදුරෝ දේශනා කරන සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සිහියයි කියලා කියන්නේ මොකක්ද? මනසෙහි පවතින ස්වභාවය ගැන අවදියෙන් ඉන්න බව. මේ මොහොතේ කුසලයක්ද මනසේ තියෙන අකුසලයක්ද මනසේ තියෙන. මේ විදිහේ යහපතක්ද කරන්නේ අයහපතක්ද කරන්නේ. සිත, ගත, බාහිර ලෝකයේ පිළිබඳව අවදිමත් මනසකින් කටයුතු කිරීම තමයි සිහියයි කියන්නේ. සිහියෙන් හිටියොත් තමයි හොඳ නරක කල යුත්ත නොකල යුත්ත වැටහෙන්නේ. කුසලයේ අකුසලයේ වැටහෙන්නේ. සිහියෙන් තොර වෙන තැනත්තා ප්‍රමාදී පුද්ගලයෙක්. ප්‍රමාද වූ තැනැත්තාට මනසේ කුසලයේද අකුසලයේද හොඳද නරකද කියලා වැටහෙන්නේ නැහැ. ඒ තැනැත්තා හැම විටම දූෂිත මනසින් කෙලෙසී විනාශ වෙනවා. අනාථව වාසය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක් දුම්නස් සමනය කරන්න ශෝක පරිදේවයන් ඉක්මවා යන්නට සසර දුකින් එතර වෙන්නට නිවන් දකින්නට මේ එකම ක්‍රමයක් තියෙනවා ඒ කුමක්ද සතිපට්ඨානෙ සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරා. එනිසා සිහිය සියලු ධර්මයන්ට සියලු කුසල ධර්මයන්ට මුල් වෙනවා. එනිසා පිරිනුවන් පානා මොහොතේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා හන්දදානි භික්කවේවෝ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි අන්තිම වතාවට මම මේ නුඹලාට ආමන්ත්‍රණය කරන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් විනාශ වෙනවා ඒ නිසා සිහියෙන් යුක්තව කුසල් දහම් සම්පාදනය කරන්න. නිසා සිහිය කියන එක මෙලවට පරලවට මුළු සසර ගමනටම සුරක්ෂිත බව පිණිස හේතු වෙන නිවන් දකින්නට උපකාර වෙන නාථකරණ ධර්මයක් වෙනවා. ඊළඟට දහවැන්න තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ හොඳ නරක, කල යුත්ත නොකල යුත්ත, කුසල් අකුසල්, ධර්මය අධර්මය, සදාචාරය දුරාචාරය සහ විශේෂයෙන් හේතුව සහ ඵලය නිවැරදිව දැක ගන්නට වටහා ගන්නට පුළුවන් මානසික ආලෝකයට කියනවා ප්‍රඥාවයි කියලා. ඒ ප්‍රඥාව තිබුණොත් තමයි පුද්ගලයා වරදින් මිදලා යහපතෙහි යෙදෙන්නේ. මේ අයහපත සඳහා හේතුවයි ඒ වළක්වන්නේ මෙහෙමයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා දැනගෙන හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ප්‍රඥාව පුද්ගලයාට මහා සම්පතක්, මහා රැකවරණයක්, මහා පිහිටක්. මෙන්න මේ විදිහට මේ නාථකරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් අනාථ නොවි අනාරක්ෂිත නොවි මෙලවත් පරලවත් සනාත වෙන්නට සුරක්ෂිත වෙන්නට යහපත අත්පත් කරගන්නට හේතු වෙන කරුණු 10ක් දේශනා කරනවා මේවායින් එක කාරණයක් හරි Taman තුල ගොඩනගා ගන්නට පුළුවන් නම් ඒ තැනැත්තා සනාත වූ පුද්ගලයෙකි කියලා කියන්නට පුළුවන්. මේවායින් කරුණු කිහිපයක් Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන් ඒ ඒ පමණට ඒ තැනැත්තා සනාත වූ පිහිටක් පවතිනා වූ සුරක්ෂිත සසර ගමන සුරක්ෂිත කරගත් වටිනා ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්මතාවයන් හඳුනාගෙන දැනගෙන සනාතව වාසය කරන්නට යම් තරමකට උත්සාහ කරනවද රෝගී වුණත් ඒ වගේම Taman සතුදේ අහිමි වුණත් හදිසියෙ මිය ගියත් ඒ තනත්තාට අයහපතක් වෙන්නේ නැහැ විපතක් වෙන්නේ නැහැ කය ඕන මොහතක නැති වෙන්නට පුළුවන් අනිත්‍ය ස්වභාවය නිසා රෝග පීඩා හට ගන්නට පුළුවන් භෞතික සම්පත් විනාශ වෙන්නට පුළුවන් ඒ මොනවා විනාශ වුණත් ඒ මොනවා අභාවයට ගියත් මේ මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් Taman මේ නාත කරන ධර්මයන් වඩවාගෙන තියෙන ඒ තනත්තා මෙලවත් පිහිට කොටගත්තු කෙනෙක් පරලවත් පිහිට කොටගත්තු කෙනෙක් සසර ගමනම අනාත නොවි සනාත කරගත් සුරක්ෂිත